අරුණ මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා YouTube එකෙන් පළවෙනි එක තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ සතර මහා ධාතු හටගත්ද නැසෙනවා නම් උදාහරණයක් ලෙස ඇවිදීම සිදුවන විට අදාළ දිශාවටම ඒ රූප කලාප හටගන්නේ චේතනාව යෙදෙන නිසාද චේතනාව චේතනාව නිසා තමයි මේ දිශාව තීරණය වෙන්නේ. හැබැයි මේකේ හැඩය වෙනස් නොවි පවතින්නට චේතනාව විතරක් නෙවෙයි. දැන් අපි අපි චේතනා ඉපදෙව්වත් නැත්නම් අපි සිහි මූර්ජා වෙලා හිටියා වුණත් අපේ කයේ හැඩය වෙනස් වෙන්නේ ඒ හැඩය තීරණය හැඩය කියන එකට තව රූප කලාපම තමයි එතනට උදව් වෙලා තියෙන්නේ. යම් කර්ම වේගයකින් මෙතන හටගත්තු භාව රූප ඇතුළු මේකේ ස්වરૂපයට පාදක වෙන රූප කොටාස. එතකොට ඒවා ඒ විදිහෙන්ම වෙනස් නොවි ඒ ස්වરૂපයෙන් ජනිත කරනවා. එතකොට අර අපි මේක චලනය කළා යම් දිශාවකට අරන් යනකොට ඒ යායුතු දිශාව කළ යුතු කාර්ය අතින් යමක් උස්සනවා නම් ඒකට අදාළ ජවය ඒව ක්‍රියාත්මක වෙන්නේ අර චේතනාවට අනුව. ඒ නිසා කයේ හැඩය සහ කකුල ඉස්සරහට ගෙනියනකොට කකුලක් වශයෙන්ම ඒක යනවා කියන එක සිත නිසා නෙමේ සිද්ධ වෙන්නේ. ඒක කයේ සාමාන්‍ය ක්‍රියාත්මක වෙන රූපවල ස්වરૂපය. එතකොට ඒක නිදාගෙන හිටියත් කකුල කකුල හැටියටම ඉස්සරහට ගෙනිච්චත් කකුල කකුල හැටියටම ඒ රූප කොටස විසිකලා යන්නේ නැහැ. එතකොට ඒක රූපයන්ගේ බලය එතන. හැබැයි මේ කකුල කොයි පැත්තටද ගෙනියන්නේ කියන එක තීරණය වෙන්නේ චේතනාවත් එක්ක. සිතානෝ